මුවන් පැලැස්ස. ගුවන් විදුලියට රචනා කරන්නේ කලාශූරී මුදලිනායක සෝමරත්න. ඒ කෞද වෙදමාමයේ කාරකය ගියේ? එලන්ධාරි පහය කෙනෙක් කොයි මුදයන්සේ හිටිය ඒවාහන්නේ ඇතුළේ මංහිතන්නේ. ඒ කියන්නේ මුදියා ගිහින් සිරිමල්ව එක්කෙන්ට ඇති බිසෝව සම්බන්ධ කොරන්ට දැන් ඔය මිනිහා කී සැරයක් නං ඔය වැඩේ කොරන්ට වලි කෑවද ඔය මනුස්සයා ආයෙත් ඒකට මේ නමානුව කොදුර කල්ලගන්ත කුරුමානං කරන පංගුවක් වන සත්තුයි මිනිස්සුයි කොල්ලකන්න කොල්ලකාරයනුයි ඔවුනොවුන්ගේ ගොදුරු අත්පත් කරගන්න කල්ම ඒ අදහස් අත්තාරන්නේ නැල්ලුනේ. <laughs> බැරිම වුණොත් ඉතින් මිදිතිත් අයිකිවා වගේ අයියන්ට. ඒ කියන්නේ මුදියා මේ මගේ දූඩිංග බිසෝ ගොදුරු කොරගන්ට දොය එන්නේ නෑ නෑ ලොකු නෑ. එහෙනම් මෙතැන ගොදුරු වෙලා පේන්නේ ආං අර ඈතට යනරල් පේන කුඹුරු යායයි. ගොඩබිමේ තියෙන තේරබර් කෝපියත කොට එනසාල් කරාබු නැටි ගම්මිරිස් ඔයාදී වගාවනු තමයි ගොදුර. නැතුව බිසෝව ගොදුරු කරගන්න ගිල දාන් දෙනවා නෙවේ. මගේ ඇගේ ඒ හිරි ගඩු නැගුණා. බිසෝ ගොදුරට ගන්ට එනවද කියලා. අපේ මේ ඉඩකඩංගලට තන්නාවේ තමයි මුදිය එදා ඉඳලම අපට අතුරුකං කෙරුවේ. ආරච්චි මහත්තයා ඉඩමක් ගත්තාම ඒකේ ආරවුල් තියෙනවා කියලා කරදර කෙරුවා. ආයේ අර මේ ඉන්කන්ටස් එකට පිසමක් ගහලා ඉස්පැටර් මහත්තයේ ගෙදරටම ආවා. ආයේ අර මේ ඔව්වා සේරම මන් දන්නවා ලොකු සේරම දන්නවා. ඒතිතින් ඒකම දෙකින්වත් මෙනෙහගේ බලාපොරොත්තුව හරිගියාය ඒ කියන්නේ මේ කටුපුල්ලේ ආරච්චිලාගේ පවුල බිමට ඇදදාන එකද ඔය මේ ඒකත් එකක් වෙන්ඩ පුළුවන් මං ඒවා ගැන එදා ඉඳලම ආරච්චි මහත්තයට කීවා වෙදමා මේ නොමුත් මාව තුට්ටුවකට මායින් කෙරුවෙන. හොන්ද හිතන්නේ මං මහා ඔල මොට්ටලියක් කියලා. මුදියා ලොකු පෝසතේ කියලා යුඳ හිතන්නේ. ඔව්. දැන් අර වල්මත් වෙලා ඉන්න සිරිමලා කෝටිපතිය කියලා ආරච්චි මහත්තයා හිතන්නේ. කවුද කියන්නේ? ඈ? කවුද කියන්නේ දෙන්න ලොකු පෝසත්තු කියලා. මේක නැව. බෙරගෙඩි ඇතුලේ මොකුත් නෑ ලොකු. නමුත් සද්දේ තියෙනවා. ඒම උදවිය කියන දේවල්වල තාරබර අහක දාලනේ විශ්වාස කොරන්ට කියන්නේ නැතුව අපේ ගෙදර ඇත්තා ඒ කියන හැම මුසාවක්ම විශ්වාස කරනවානේ මුදියන්සෙට ඒ සිරිමල්ට ඒ ආකාර ධනයක් වස්තුවක් තියෙනවානම් ඇයි මේ කැලේට ගිහින් තියෙන මාලිකා තැන්න හාරහාර නිදං හොයන්නේ වෙන එක මොකටද මේ මේ මගේ ඉඩමනුත් කොටහක් යා කරගන්න හිතාගෙන ඉන්නේ ඔය හොරොප්පුවක් ලියාගෙන ඉන්නේ. අපේ ආරච්චිලා ඒවා කිසි දෙයක් විශ්වාස කරන්නේ නෑ වේද මාමා. හ්ම්. මුදියාන්සේ ඔළුවේ තියාගෙන ඉන්නවා මිසක් හරි. චා. කෝ මේ බිසෝ තාමත් එළියට ආවේ නැත්තේ ඇයි? හ්ම්. හිතන්නේ. බිසෝ අර නාමෙල්ට සාතු කරනවා. නැත්තං හැංගිල්ලා ඇති යා පැත්ති කාමරේ. එළමයා බය වෙනවා වාහනයක් මේගේ ඉස්සරහට ආපු ගමම. ලෙඩෙක් ආවත් දැන් බිසෝ දුවලා ගිහින් හැංගෙනවා. ඇයි ඒ දන්නවද? මුදියා සිරිමල් එක්කේයි කියලා බයක් ඇති. හරි. අනිකාරණාව අර දිගා මඩුලේ ඉලන්ධාරියයි කියලා තව බය බිසෝ කොහෙත්ම කැමති නෑ ඒ දෙන්නටම මූුණ පෙන්නන්ට මංගේ යන්නේ ලොකුට විතරයි ඒ බය නැති කරන්න පුළුව ඇවිද මාම ඒ කොහොමදේ මං මේ වගක් කිව්වා කියලා ආරකිලට කියන්නේ නැත්තම් මං කියන්න අනේ බුදුමා මේ මං කියන්නේ නෑ අනේ මට කියා දෙන්න. මොකද්ද මොකද්ද මං කරන්න ඕනේ ඈ? මට දුකයි. මට දුකයි වෙද මාමේ. මගේ එකම දූ ඕමේ ඇඟි ඇඟි ඉන්නවට මොකද්ද? අනේ වෙද මාමේ මොකද්ද මං කරන්න ඕනේ මාමා? ලොකෝ කිව්වා නේද බිසෝ මුදියගේ පුතාටවත් එතකොට අර දිගා මඩුල්ලේ ලන්දාරියටවත් කොහෙත්ම කැමති නෑ කියලා. ඒක ඇත්තද? අනේ අම්මපා ඇත්ත වෙද මාමා? එහෙමනම් බිසෝ කැමති කාටද කියන්න ලොකු දන්නව ඇතින? නාමෙල්ට. නාමෙල් නැති හින්දා ජීවත් වෙලා පළක් නෑ කියලා නේද? එක සැරයක් අර නියඟලාල කෑවේ වෙද මාමා? මේ මේ ගැන ඉතින් වැඩි දුරට පුන පුනා කියන්න කාරි නෑ. ලොකු දන්නවා නොව බිසෝගේ හිතේ තියෙන බය නැති කරන්න පුළුවන් එකම කරමේ මොකද්ද කියලා. මන් දන්නවා වෙද මාමේ. මන් දන්නවා. ඒත් මට බෑ ඒ දෙන්න කසාද බන්දන්ට. අපේ ලුක්කා මාව එළවදායි. ඒ විතරක්ද මේ සාගරේට තියෙන දේපල සේරම අපේ ආරච්චිලා අර කලින් පූට්ටු වෙලා හිටියේ කීව කැන්දාගෙන හිටන් ඔහේ පලාච්චාවේ මේ මගේතුවේ ඒ වසේරම ඉවරයි කියලා. ඒ වුණාට ඉඳලා හිටලා කට කියෝඩවා. මේ ගෙදර එතන ඉන්නවා නම් හොඳයි කියනවා. ඒ කියන්නේ ඒ කල්පනාව තාමත් හිතේ තියෙනවා ඇංගිලා. අලු යට ගිනි පිළුංගු ආගේ ඔව් <laughs> නෑ නෑ නෑ ලොකු නෑ ඇට පැනලා ඉන්න මිනිහා එතන ගැන හීනෙන්වත් හිතන්නේ නෑ කියලායි මං හිතන්නේ. හීනෙන් තමයි දවසක් රෑ මැද්දේ කෑ ගැව්වේ. එතනද එතනද කියන. <laughs> නෑ නෑ මෙහෙම වෙන්න බැරි දෙයක්. එතන නෑ කියන එකයි. එතන නෑ කියන එකයි වෙනස්. ඒක යන්නේ දැන් මේ පවුලේ තවත් පටලැවිල්ලක් තියෙනවා හැංගිලා. එහෙමද? මං හිතන්නේ එයා හින්දා තමයි මාව ගණන් ගන්නේ නැත්තේ කියලා. හ්ම්. ඉතින් එහෙම ඉන්නකොට බිසෝටයි නාමෙල්ටයි කසාද බැඳ ගන්නට මං කැමැත්ත දුන්නොත් එදාට පහුවෙන්දා මය පරණ වලව්වේ ඉඳීවි ඔරයන පවුරේ ගෙදර එතන හාමි. හ්ම්. එදාට මං කොහෙද යන්නේ වෙද මාමේ? හැරත් මේ සාගරයට තියෙන වස්තු කන්දරාව අර කොහෙද නැති මොට එන්න කේන්තියක් නම් එපා එපා ලොකු එපා එපා මොනවා වුණත් ඔය කේන්තිය කියන ගින්දරට එළියට පනින්ට ඉඩ දෙන්න එපා ඒ ගින්දට පුළුවන් මේ මුවන් පැලැස්සම ගිනි තියලා පුළුසන් අනික මේ හීනෙන් එතන කිව්වම මොකෝ ඉතින් ඒ වුණාට මං කට පියාන ඉන්නකොට මේකේ ඉන්න මිනිස්සු හිතන්නේ මම මහ බයගුල්ලියක් මෝඩියක් කියලා. ඌ මට hina වෙනවා වෙද මාමා. මිනිස්සු කියවට හැමෝම නෙවෙයි ලොකු. කාරණා කාරණා දන්නේ නැති මෝඩයෝ තමයි අනුන්ගේ හැසිරීම වලට hina වෙන්නේ. අපේ ඔය නාමෙල් ලිලන්දාරියා මට කිව්වා හොඳ උපහැරණයක්. උපහැරණයක්. කිව්වා වඳුරා අනෙක් වඳුරන්ගේ පිටිපස්සේ හැටි කියලා උල්ලිලි පානවලු. එක යන්න හිනාවෙන්නවලු. විල්ලිස්සනවලු. උලිලි පානවයි මොකත් <laughs> විල්ලිස්සනවට ඌට ඌගේ පිටිපස්ස පේන්නේ නෑනේ. නමුත් අනිත් වඳුරාගේ පස්සේ හැටි කියලා හිනාවෙන්නවලු. <laughs> අන්න ඒ වගේ මිනිස්සුයි කියන අපි කාගෙත් නොයේ කඩුපාඩු ඇරදි තියෙනවනේ. ඒවට ඇනුම් පද කියන්න හිනාවෙන් අයගේ පසු පස්සෙ කොහොමද කියලා. ඒ අයට පේන්නේ නෑලොකු. අං ඒ හින්දා ඒ ගැන ඔයාකාර නොහිතා. මේ අවුරුදු පාලොහක් දාසයක් තිස්සේ ආලවන්ත කමෙන් බැඳිලා ඉන්න බිසෝටයි අර නාමෙල්ටයි. විවාවෙන්ට ඉඩ දෙෙන්ට කියලා ආරච්චිල්ලට කියන්න. මං කියන්නම්. හැබැයි ඊට පස්සේ මේ ලොකු කියන ගෑණි පැලසෙන. ඕන්න ඉතින් ඕන්න ඉතින්. මන් දන්නවා. මන් දන්නවා දුගේ හිතේ තියෙන වේදනාව. දුව කවදාවත් මාව අහක දාන්නේ නෑ කියන්ටත් මන් දන්නවා. අපේ පවුලේ බලවන්තයා දුගේ ඒ හොඳ ගතිගුණ පිළිගන්නේ නෑ වෙද මාමා. අප්පච්චි මටයි නාමල්ටයි විවාහවෙන්ට ඉඩ දෙන්නේ නැතිනම් මොකද දන්නවද මං කරන්ට යන්නේ? දිවිනා ගන්ටද කල්පනාව? ඒක මහා මෝඩ පාප කර්මයක් දුවේ. වෙන ඕන දෙයක් කරගත්තට මට කාරි නෑ පණ නාගන්නේ නැතුව. ඔව්. නෑ. මං සිය දිවි නාගන්නේ නෑ. අප්පච්චිට කියන්න මං හිතුවක් කර වෙලා නාමෙල්ව කසාද බඳ ගන්නවයි කියලා. ආන අන පච්චාව දුවගේ කටින්ම කියන්ට අන්න අහව මුදේ අන්සේ මුදලාලි යනවා යන්ට මාම යන්න ඇතුළට යන්න යන්න කෝ අපේ වෙදරාලාම ඉන්නවාද බෙහෙත් කොළ තම්බන සුවඳක් නං එනවා ඒ කියන්නේ තවත් මිනිස්සු ඇතුලේ ඇති. මේ සැරේ මොකාටද එන්නේ මුදියා. මේ මිනිහට එන්ට එපා කිව්වොත් ණයෙක් වගේ වෛර බඳීවි. ඊට පස්සේ ඉවරයක් නැතුව නපුරුකම් කරයි. ඒ හින්දා මම මගේ කේන්තිය යටපත් කරගෙන කිසි දෙයක් දන්නේ නැති හැටියට හැසිරීලා බලන්න ඕන. මම මේ ගේට්ටුවෙන් ඇතුළට ආවට කමක් නැද්ද වෙදරාලාමි? කමක් නම් ඇත්තෙම නෑ. හ්ම් ඒත් මං කියන්නම්කෝ. ආහා කමක් නෑ මුදලාලි. එනවා ඇතුළට. මට නිකම් මහ මොකද්ද වගේ හැමදාම මේ ගේට්ටුව ගාවට ඇවිත් කෑ ගහන එක. හ්ම්. වෙදරාලාමි දන්නවද? දැ මගේ ගෙදරටත් ටැලිපෝන් එව්ව එකක් කයිකරගත්ත කියලා හැබෑට කවුද හැබෑට ටැලිපෝන් එක ගණ්ඩ ලියලා කියලා වැඩ කෙරුවේ කවුදේතින් මගේ කොළඹ ඉන්න සිරිමල් පුතා මිසා ඇයි ඇයි ඔලුව වනන් නෑනෑනෑන මං ඔල්ලුව වනන්නේ නෑ නමුත් මගේ ඔල්ලුව ඇත්ත කියනකොට හරි දේ කියනකොට වනන්නේ නෑ. එතකොට මේ ඔල්ලු ගෙඩිය ඉබේ ඉස්සරහටයි ඉහලටයි මේ මෙහෙම යන්තන් වැන්නේෙනවා. කවුරු හරි බොරුවක් මුසාව කියනකොට මේ ඔල්ලු ගෙඩිය දෙපැත්තට වැන්නෙනවා මේ මේම <laughs> ඒ කියන්නේ මට ටැලිපෝන් එකක් නෑ කියලද නෑ නෑ නෑ ඒ ටැලිපෝන් එව්වා එක මේ මුවන් පැලස කැලෑ ගමට ගන්ට මාස ගානක් තිස්සේ වැඩ කරලා ඒවා පාස් කරව ගත්තේ සිරිමල් නෙවෙයි කියලා මගේ මේ දෙපැත්තට වැනෙන ඔළුව මට දැන් කිව්වා මේ අහන්ට මුදලාලි ඇත්ත කියන වචනේ තේරුමත් සත්‍ය කියන එකත් දෙකම එකයි ඒ දෙකෙම්ම කියන්නේ වෙදමාම කියන්නේ මගේ කඩේටයි ගෙටයි ටැලිපෝන් ගන්ට මගේ පුතා වැඩගෙරුවේ නෑ කියලා නෑනෑනෑ මංකිව්වේ නෑ මංකිව්වේ මේ කැලෑ ගමට ඒ සේවාව සම්බන්ධ කරන්ට බෝම මහන්සි වුණේ වෙන කෙනෙ එකයි මංකිව්වේ පොඩ්ඩ හිටිය නම් මං එන්නක මේ වෙදමාම තාමත් නාමෙලා පැත්තටන ආවඩන්නේ මේ පැලැස්සු හුඟ දෙනේ මට කීවේ නාමෙලා මැරුණ කියලයි. කොහේ හරි ජීවත් වුණත් කොන්ද කඩලා හින්දා ගැඩවිලෙක් වගේ බිමදිගේ ඇදෙනවා ඇරෙන්ට කෙලින් හිටගන්ට ඇවිදින්ට ඇවෙතමම මොදකද ඔය මුදලාලි හෙමින් හෙමින් කිව්වය නෑ මම අහන්ට ගියේ නාමල් මේ ගමට ටැලිපෝන් ගන්ට මුලදි වැඩ කරන්නට ඇති. හැබැයි මගේ පුතා කොළඹින්ද ගෙන ඔය ලොකු තැන්වලට කෝල් ඒවා දීලලු අන්තිමට හරි ගියේ. ඒ මොනව කළත් නාමල් මුවන් පැලසට කරපු උදව් උපකාර අපි අමතක කරන්න හොඳ නැහැ. නේ? ඇයි හොඳ නැත්? ඇයි? <laughs> නාමලා ගියත් හිටියත් මිනිහා දැන් ගැඩවිල් පණුවෙක් වගේ පිටකොන්දක් නැතිව බිමදිගේ දන ගාන තරමට ඇති කියලයි සෙම්බුව මට කීවේ. කවුද කිව්වේ? කඩවීදිය පරණ ගණන්කාරයා. සෙම්බුවයි කීවේ. පව් දෙයනේ. නාමෙල් හොඳ මිනිහේ. අර රත්තරන් ඇත්රූපේ හාරගෙන කපලා කොටලා තවලං හරක් පිට පටවගෙන පැනලා නොයන්ට තාමත් මෙහෙ ඉඳීවී ආරච්චිලගේ ලියන්න වෙලා. හොඳයි නැද්ද. මං හිතන්නේ නාමෙලා ගානට වැඩිය ලොකුවෙන්ට ගිය. අර බිසෝ කෙල්ලට ඉනාවක් කවලා වශී කොරගෙන බෝම ලොකුවෙන්ට ගිය. <laughs> තව ටික කාලයා මිනිිය මේ හිටියනන් නේද. <laughs> ආරච්චිලකම මිනිියගේ අතේ. මේ වෙදමාමගේ දේ පොළොවලටත් ගහනවා කටුව. හොදයි නෑ කියනවා ඇයි කල්පනා කොරන්නේ. කල්පනා නොකර බැරි හන්දම මේ කල්පනා කරනවා. හැබැත මොන්න තරන් දුෂ්ට මිනිස්සුද මෙහෙ ඉන්නේ? <coughs> ඒක නෙවෙයි වෙදරාලහන් මම මේ නිකමට අහන්නේ ඔව් නාමෙලාගේ අතපයයි කොදුරෑනයි සේරම කඩලා බිඳලා දැම්මනම් ඒක හරි අපරාධයක් අපරාධයක් නේද පාව් මට හරි කනගාටු මේ ගමට පිටගමකින් ඇවිත් හොඳට හිටි ඉලන්දාරියෙකුට එහෙම දෙයක් වෙච්චි එක මඟහන්නේ එහෙම කැඩිල්ලා බිඳිලා ගිය ඇටකටු පිටකොන්ද එහෙම. සනීප කරන්ට පුළුවන් කැරම තියෙනවද රාලහාමිගේ පොරතිකාරවල මමේ <clears throat> මම නිකන් දැනගන්ටයි යහන්නේ ඇයි ඒ ගැන්න දැනගන්න කියලයි මට දැනගන්ට ඕන්න කොයික හරි යන්න තවත් ලෙඩෙකාව වගේ මං යනවා ඔය පුරස්නවලට උත්තර දෙන්ට මට දැම් බෑ වෙන දවසක කතා කරමු හරි හරි හරි මාත් එනම් ගෙහුම් එන්න කවුරු ගැන දම්මයි වෙදසියයි දෙන්න හුඟක් වෙලා කතා කිරුවේ අපි මේ නිකං මුවම් පැලැසෙ මිනිසුන්ගේ කේක දේවල් ගැන කියන්ට එපාම්මා ඔය ඒ ආපු කාරකේ එක්වර දිගා මඩුලේ මනමාලයාව. නැතිනම් නෑ නෑ කෙල්ලේ නෑ. නැතිනම් සිරිමලයි මුදියා මාමයි ආවා. ඇයි? සිරිමල්ට කැමති නැද්ද දුව? ආ මං හිතුවා හරි. මං හිතුවා හරි. <laughs> අර කපටි කළු කඩකාර මුදියා ඒ සැරේ අම්මවත් රවටගෙන මාව මිනිහාගේ පුතාගේ කරේ එල්ලන්නද යන්නේ. මගේ මලමිනිය තමයි මිනිහට ගෙනියන්න වෙන්නේ. හානේ. ඇයි ඔය හැටි කලබල වෙන්නේ දුව? ඈ? ඔය ඔය ඔය ආයෙත් පටන් ගන්නවා අර ඉතින් අපේ පැත්තට කතා කරන්නවත් ඉන්නේ වෙද සීයා විතරයි. අම්මා ඇවිත් උන් දෙක මොන මොනවද කතා කෙරුවා. මං අර නාමෙලොර බෙහෙත් වතුරුරුවේ නාවන කල්ම. නෑ කියන්න එපා නෑ නෑ නෑ මේ අහන්ට කොමය රත්තරන් දුවේ අපි කතා වනේ සිරිමලා ගැන නෙවී එහෙනම් අර දිගා මඩුලි මිනිහා ගැනද නෑ නෑ නෑ ඒත් නෑ අම්මමයි මට ඉගැන්නුවේ කවදාවත් බොරු කියන්න එපා කියලා ඒ වුණාට දැන් අම්මමයි මේ මුසාවාද පදේ බිඳින්නේ නෑ මයේ දූ මං ඇත්තම කියන්නම් අපි කතා වනේ මේ මේ ඔන්න මේ ඔන්න තවත් බොරුවක් කියන්න කල්පනා කරනවා මේ මේ කිය කියා මේ අහන්ට කොබිසෝ ඉතින් අපි සිරිමලා ගැනවත් දිගාමඩුල්ලේ සුන්දරසේන ගැනවත් නෙවෙයි කතා වුනේ. අපි කතා වුනේ මේ ඔන්න ඔය ඔන්න ඔය ආයිමත් ඉර වෙනවා. ඕකනේ මං කියන්නේ. ඇත්ත කියන්ටත් බිම ඉඳගන්ටත් බය වෙන්න එපා කියලා. අම්මා නේද මට ඉගැන්නුවේ. ඔව් ඔව්. මං එක පිළිගන්නවා. එහෙමනම් ඇයි ඇත්ත නොකිය වචන හිර කරගෙන මේ මේ මේ කියලා දෙන්නේ? නෑ මං ඇද්දේ නෑ. මට ඒක කියාගන්ට බැරි තරම් <clears throat> මගේ මේ උගුර වේලෙනවා. ඔය වේලෙනවා? <clears throat> බොන්ට මොකොත් දෙන්නද? ඕමින්ට මම මොකොත් ගේනකම්. ඒ මං කොහොමද මේක කියන්නේ? අර අඬු කඩාගෙන ඔත්වල වෙලා ඉන්න ඩාමෙල්ට මගේ එකම දුව පාවා ගන්නට මගේ කැමැත්ත දුන්නා කියලා මහා මිනිසයාට ආරංචි වෙච්ච ගමන් මොන වින්නැහියක් වෙයිද දෙයනේ. හාරෙන් අර එතැනි කියන ගෑනි බලන් ඉන්නවා. මේ ආරච්චිලා නටෝල මාව නිරපන්ට. ඉතින් මං කොහොමද බය නැතුව යමක් කියන්නේ කටක් කරලා. අම්මා දන්නවද වැඩක්? දැන් නාමයට පුළුවන් මගේ උදව් නැතුව එයාගේ සේරම වැඩ කරගන්න. මං යනකොට එයා බෙහෙත් වරුවේ ගොඩට හැවිත් ඇඟ පිහගෙන ඇඳුන් සේර වැඳගෙන රැවුලත් කපා ගන්නවා. ඇත්තට අනේ හරි සන්තෝසයි. ඔව්. ආ අම්මමි මේ පැෂන් ෆෘට් වීදුර බීලා උගුර තෙමාගෙන මට ඇත්ත කියන්න. හොඳේ? මේ මේ අර වැල් දොඩන් කියන ගෙඩිවලින් හරි ඒව තමයි ඒව තමයි මේ වැල් දොඩන් තමයි දැන්වත් මට කියන්ට මං නාමෙල්ව නාවන්ට අර පිළිකන්නේ තියෙන මඩුවට ගියාම වෙදසී එක මොනවද හෙමින් හෙමින් කතා කරගත්තේ කියලා ඔය අපි ඉතින් ඔහේ ඔය නොයේ කනම් අනන් දේවල් ගැන මා නම් මනන් ගැන නෙවෙයි මං අහන්නේ මං ගැන මොනවද කතා වුනේ කියලා විතරයි මට දැනගන්න ඕනේ. ඔව් ඔව් ඒ ගැන තමයි වෙද මාමයි මායි කතා වුනේ. නාමල් ගැනයි, බිසෝ ගැනයි. එතකොට දැන් හරිද? ඔව් බොහොම හොඳයි අම්මා. අම්ම දන්නවනේ නාමිලුයි මයි මෙමු අම්පල සතහැල්ල නොගිය ඇයි කියලා ඈ ඔවුදුවේ මේ වයසට යන මාවයි අපච්චිවයි දාලා යන එක හොඳ නෑ කියලා තේරුම් අරගෙන අපි දෙන්නා මහලු අයසේ අපිව රැක බලා ගන්න ඕන හන්දා අනන්තපම් ඒ මව්පිය භක්තිය හින්දම තමයි නාමෙල් මට අනන්තවත් යමු යන්න කිව්වත් මන් නොගියේ මන් දන්නවා මන් දන්නවා දුවේ හේත් හේත අපච්චි අපච්චි අපේ හතුර ගෑම ගිලපු මාළුවෙක් වගේ බිලි බාන්න දිහාටම තාමත් ඇදෙනවා. උන්දට තේරෙයි දවසක. මේ අහන්ටකෝ එයාන්ට මයි රත්තරන්දුවේ. මාත් මාත් මයදූ වගේම දුක් පීඩාවිඳපු ගෑනියෙක් මටත් ඔය අයුත්තේ අසාධාරණය රුසන්නේ නෑදුවේ. සුදුසට සුදුසු තැන දෙන්නම ඕනේ. නමුත් නමුත් ඔන්න ඔය නමුත් කියන එක තමයි කොස්ස. ඇයි නමුත් කියලා නැවැත්තුවේ? පිසෝගේ අප්පච්චි කීයට ගියත් දුවයිනා මෙලු බඳිනවට කැමති නෑ මයිදුවේ. මම මයි කැමැත්ත දුන්නයි කිව්වොත් හිතා ඉම්පොස්තේ මේ ලොකු මැනිකා කියන ගෑණි. අනන්ත එපා අම්මා. අපි අම්මව රැක බලා ගන්නවා. අප්පච්චිව තාක දාන්නේ අම්මා. මුවන් පැලැස්ස අදරංග පෑවෝ කමල් දේශප්‍රිය රත්නාලාල්නි ජයකොඩි රම්‍ය වනිගසේකර සමග උලපනේ ගුණසේකර. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාර. කලාශූරී මුදලිනායක සෝමරත්නයන් ලියන මුවන් පැලැස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්.